කල්‍යාණී රොඩි මේ පුරපසලසක පොය දවසේ මේ නිලඹ භාවනා මධ්‍යස්ථානයේට එකතු වෙලා බොහෝම නිවි සැනසෙල්ලේ නිහඬව සංසුන්ව අපේ කටයුතු වල යෙදෙනවා. කිසි කලබලයක් නැහැ. අදිස්සියක් නැහැ. ගෝසාවකුත් නැහැ. සමහර විට කිසි කෙනෙක් නැති තැනක කාක් කවුරුවත් නැති තැනක තිබෙන උදකලාව, ශද්ධතාවය මේ පිරිසත් එක්ක මෙතන වටපිටි අත්දකින්න පුළුවන් ඒ තමා භාවනාව භාවනාව අපව නිහඬ කරනවා. ඒ දැනීමක් ගන්න නෙමෙයි නිහඬ වෙන්නේ කියලා. නීතියක් පනවාත් නොවේ. දඬුවමක් දෙලක් නෙවෙයි. කතා කරන්න හිතෙන්නේ නැහැ. කතා කරන්න ඕනේ කමකුත් නැහැ. කියන්න දෙයක්වත් නැහැ. හැබැයි බොහෝ දේ අනාවරණය වෙමින් පවතින්නේ දකිමින් ඉන්නේ. ඒ ගැන කතා කරන්න සංවාදයකේ දෙන්න. අගයන්න විවේචනය කරන්න ඒ වුණකම එන්නේ හරියට ආහාරයක රසය අපි නිහඬව තරමට නිහඬව ආහාරය අනුභව කරන තරමට රසය භුක්ති විඳින්න පුළුවන්. භාවනාවේදී අප උත්සාහ කරනවා සිහියෙන් ඉන්න අවධානයෙන් ඉන්න මේ මොහොතේ ඉන්න. හරි තේරෙන්නේ ඉන්න දෙන්නේ නැහැ. අපිට ඕනේ පැයක් එකමාරක් විතර හෙලෙන්නේ නැතුව බොහොම ලස්සනට වාඩි වෙලා ඇස් වහගෙන සිහියෙන් අමතන්නේ ඉන්න එහෙම හිතුවට එහෙම බලාපොරොත්තු වුණාට සිදුවෙන්නේ ඒ නෙවෙයි සමහර විට භාවනා කරන වෙලාව බොහොම ටිකයි. හරියට භාවනා උනේ බොහොම සල්ප වෙලාවක්. අනම්මනංගෙන හිතමින් කල්පනා කරමින් විග්‍රහ කරමින් තර්ක විතර්ක කරමින් හිතේ කාලය වැඩි. ඊතර අපරාධ මේ සියලුම තර්ක විතර්ක සිටිවිලි නවත්තලා භාවනා විතරක් කරගන්න පුළුවන් නම් කොපමණ හොඳද? ඒ ලස්සන බලාපොරොත්තුවක් උනාට ඒ එසේ නොවේ සිදුවන්නේ. ඒ නිසා මේ සිටිවිලිත් එක්ක ප්‍රශ්නයක් යෝගියාට හදාගන්න පුළුවන් බොහොම ඉක්මනට සිටිවිලිත් එක්ක කරදරකාරයෝ බාධා අවහිර කරනවා භාවනාව පැත්තකින් තියලා මේ සිටිවිලි කෙලවරක් නැතුව එන සිටිවිලි පාලනය කරන්න, පරිපාලනය කරන්න, වර්ධනය කරන්න, යටපත් කරන්න, විසික් කරන්න, අතු ගන්න යෝගී උත්සාහ කරන්න පුළුවන්. භාවනාව පැත්තට දැන් භාවනාව නෙමෙයි වෙන්නේ. මහා සතනක්, මහා අරගලයක්, මහා යුද්ධයක්. කවුරු එක්කද කාට විරුද්ධවද සිටිවිලි වලට? මේ පෑම පෑකාමාරම නැතිනම් දවසන සිතිවිලිත් එක්ක යුද්ධ කරන්න පුළුවන්. මොකද ඒ සිතිවිලි දිහා අපි පරිවොත් සතුරු සේනාවක් විදිහට අපත් සංගේ යුද්ධයට එන සතුරු සේනාවක් විදිහට බැලුවොත් ඒ සේනාව අප්‍රමාණයි. ඒ සිතිවිලි නැති සේනාවේ සොල්දාදුවන්, බටයන් ගණන මෙතකයි කියන්න බෑ. ඒ අපි තනි. දවසල සතියම මාසෙම අවුරුද්දම ජීවිත කාලෙම මේ සැකන කරන්න පුළුවන් පටන් ගත්තොත්. ඉතින් හිතන්නත් පුළුවන් මම භාවනා කරනවා කියලා. භාවනාව අපිට කියන්නේ සකලක් කරන්න කියලා. භාවනාව අපද සංග්‍රාම භූමියකට කැඳවන්නේ නැහැ. භාවනාව යුත පිටියක් මවන්නේ. භාවනාවේ නාමී අපිට පුළුවන් යුද්ධ කරන්න. ඕනම දෙයක නාමී යුද්ධ කරන්න පුළුවන්. දැන් භාවනාවේ නාමනත් පුළුවන්. හැබැයි යුද්ධේ පටන් ගන්න මොහොතේම භාවනාව අතුරුදහන් වෙනවා. මේ කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් කොහොමද භාවනා කරන්නේ මේ සිතිවිලි නැති කරන්නේ නැතුව විශේෂයෙන් භාවනාවට ආධුනික කෙනෙකුට අනිවාර්යයෙන්ම හිතෙන කාරණයක් තමයි මේ සිතිවිලි පාලනය නොකර මර්ධනය නොකර කොහොමද භාවනා කරන්නේ භාවනා මුලින්ම අපිට කියනවා ඔබට සතුරන් නැත. පෞද්ගලිකව හතුරන් ඉන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික ජීවිතයට වහම භාවනාන යෝගී කුණාම එක පැයකට හරි හතුරෙක් නැහැ. කිසිම හතුරෙක් නැහැ. කාටවත් සතුරුකමක් කරලා අධිගුණීමක් කරලා වස්කවියක් කියලා නවත්තන්න බැරි බාධා කරන්න බැරි ගමන පමා කරන්න බැරි පාර වරද්දන්න බැරි එකම තේ භාවනාව. ඒක භාවනාවට අතුරක් නැහැ. මේ නැති අතුරන් අපිට මවා ගන්න පුළුවන්. සාමාන්‍ය අපි කරනවා වගේ මවා ගන්න පුළුවන් අතුරන්. මේ සිතිවිලි කියන්නේ අතුරන් කියා හිතුවොත් නම් අපි පරදිනවා. අනිවාර්යයෙන්ම පරදිනවා. ඒක දිහන්න බැරි සතනක්. භාවනාවේ ඊට වඩා වෙනන සෞම්‍ය දුමලොත් සහ ප්‍රඥාවන්ත විකල්පයක් හොගියාට දෙනවා. මේ සිතිවිලි කියන්නේ අතුරු නෙමෙයි. අමුත්ත ආගන්තුකය. මේ ලක්ෂණ වචනය මේ බුදුදහමේ විතරයි සිතිවිලි වලට මේ ආගන්තුක කියන විශේෂණ පදේ දීලා තියෙනවා. ආගන්තුකය අමුත්තන් ළඟින් එන අමුත්තන් දුරින් එන අමුත්තන් පළවෙනි වතාවට එන අමුත්තන් දෙවෙනි වතාවට නිතර නිතර එන අමුත්තන් තනියෙන් එන අමුත්තන් පිරිසක් සමග එන අමුත්තන් තෑගි අරන් එන අමුත්තන් තෑගි අරගෙන යන්නේ අමුත්තන් මේ විවිධ જાති අමුත්තන් හිටියට අවසාන වශයෙන් යෑම සිටිල්ලක්ම ආගන්තුකේකු පමණයි. ඇවිත් යන නතර නොවන නොනවතින පදිංචි නොවන අමුත්තෙකු පමණයි. කිසිම සිටිල්ලක් තමා තුළ නැවතුනාට නවත්තන්න පුළුවන්ද කිසිම සිතිවිල්ලක්? පරිච්ඡ කරගන්න, පෙර කරන්න, හිතව ගන්න, බැඳලා ගන්න පුළුවන්. යන්න නොදී අපි උත්සාහ කරන රසවත් කියන සිතිවිලි, වර්ණවත් සිතිවිලි, කණිගහ සිතිවිලි නවත්ත ගන්න හැබැයි මන මන විදිහේ ආගන්තුක සත්කාරයක් දැක්කොත් යෙලම සුපිරි ආගන්තුක සත්කාරයක් දැක්කොත් එහෙම සිටිවිල්ලක්ම යන්නන් තටා කියලා යනවා ඉන්නේ නැහැ මේ තමයි ඇත්ත ඒ වගේම ඒක එපා කිව්වට කන්නේත් නැහැ වයින් එපා. වයින්වට මම කැමති නෑ. මම වෙන කොහරි යන්න. එහෙම කිව්වට අහන්නේ නෑ. මේ නිසා තමයි මේ අය දිහා ආගන්තුකයන් ලෙස බලන්න කියන්නේ. මේ තමයි ආගන්තුක ස්වභාවය. ඇවිත් යනවා. දැන් අද බොහෝ දෙනෙක් මේ කල්යාණ මිත්‍රයන් උදේ ආවා. දැන් මෙතන ඉන්නවා. අවස්ථාවක් වෙනවා. ඒ වගේම තවත් කල්යාණ මිත්‍රය නැති මෙතන මීට දින කීපයකට කලින් පැමිණි තව දිනකින් දෙකකින් ආපහු යනවා. මොකද තවත් කල්යාණ මිත්‍රය නැති ඊටත් වැඩි කාලයක් ඉන්න බලාගෙන අපි අවසාන වශයෙන් මේ හැමදෙනාම මෙතෙන් සමුස්තයි. එකතු නොවන කෙනෙක්. අපි හිතනවා මේ දැන් මෙතන තමයි මේ ආගන්තුක හැබැයි අපි ආපහු යන්නේ ගෙදරටනේ. ගෙදරට යන්නේ. ඒ තමයි ස්ථිර පදිංචිය. එහෙම හිතනවා හැබැයි ඉතින් ඒ කොපමණ දුරට ඇත්තද කියලා ඔයලා බලන්න ඔය ගෙදර

රැකියාව කරන කෙනෙක් ඉගෙන ගන්න පාසලට මේ හැම තැනකටම අපි ආගන්තුකයන් එනවා ඉන්නවා යනවා ඉතින් එක පැත්තකින් මේ ස්වභාවය ගැන අපි කතා කරන්න කැමති නෑ මේක ගැන හිතනකොට කතා කරනකොට දහසක් වෙනවනේ අසුබයි වගේ. නිකන් මොන අසුබ කතාවක්ද මේ? ඒ අසුබ අසුබයි කියලා හිතනවනම් ඒ ගැන අපි වැඩි කතා නොකරමු. කිසි කාලේ කියවපු කතාවක ජපන් කතාවක එක චරිතයක් මෙහෙම කියනවා ජීවිතයේ ඇත්තේ යෑම් ඒ පමණි සමහර විට මේ කියනකොට මතක් වෙන්න පුළුවන් ඒ පොත කියවලා කියනවා නම් නොරිකෝ සාම් කියනවා දීගපන් චරිතේ ලලිකුසාන් කියනවා ජීවිතයේ ඇත්තේ යෑමෙන් පමණි. යෑම ඒ. ඒ නෙමෙයි ඒ. යනවා එනවා. ජීවිතයේ ඇත්තේ යාමෙන් පමණි. ආවියන්නට ඇවිදින් නොකොස් බැරිද. නොකොසින් එන්නට බැරිද. ජීවිතයේ ඇත්තේ යෑමෙන් පමණයි. දැන් මේ කතාවේ මේ කියන්නේ බොහොම ලස්සන කතාවක්. අදහසක් එතන එක කියවනකොට කාටවත් හිතෙන්නේ හරි අසුබයි කියලා. ජීවිතයේ ඇත්තක් මේ ලෝකයේ ඇත්තක් හරිම සරලව సౌందర్యාත්මකව මේ නරිකසාන්ගේ කටට දාලා මේ රචකයා ලියනවා ජීවිතය තේයාමේ පමණි. ආවයන්නට ඇවිදින් නොකොත් බැරිය. නොකොසින් එන්නට බැරිය. ජීවිතය ඇත්තේ යාමේ පමණි. ඇවිදින් නොකොස් බැරිය. ඇවිල්ලා දිගටම ඉන්න බෑ. ඇවිදින් නොකොස් බැරිය. ඒ වගේම ගියේ නැත්තම් ආපහු එන්නත් බෑ. නොගොසින් එන්නට බැරිය. මේ ඇත්තත් එක්කද මේක ඇත්ත බව අපි පිළිගන්නවා මේක අසුබයි කිව්වට මේකනේ ඇත්ත කියන එක පිළිගන්නවා මේක බොරුවක් කියන්නේ ඇත්ත. ඉතින් මේ ඇත්තත් එක්ක ඉන්න පුළුවන් නම් අපිට ජීවිතේ මීට වඩා බොහෝම ලස්සනට සරලව සැහැල්ලුවෙන් දකින්න පුළුවන්. සිදුවීමක් බලන්න පුළුවන්. අනිත් අය දිහා බොහොම ගෞරවයෙන් බොහොම ගෞරවයෙන් බලන්න පුළුවන්. මේ හැම දිනාම අමුත්තන් ආගන්තුකය සමහර විට ආයි දකින්න ලැබෙන එකක් නෑ ඒ නිසා මේ මොහොතේ කරන්න තියෙන උපරිම ආගන්තුක සත්කාරයේ යුතුයකම කරන්න. ඩායි මනෝගැසී කියන හැඟීමක් තියෙනවා නම් ඒ ගැන සැකයන් අවලිස්සිත නම් කරන්න තියෙන යුතුයකම උපරිමයෙන් මේ මොහොතේ කරනවා. හිතේ දවල් හිතේ නැහැ මේක හරි සුබ දර්ශනයක්. කෙනෙක් බොහොම ජීවිතයේ සුබවාදී කරන දර්ශනයක්. අසුබ නෙමෙයි. අනිත්‍යක දෙක දාන්න හිතෙන්නේ. ප්‍රශ්න ඇති කරන්න හිතෙන්නේ. හිත රිදවන්නේ නැහැ. ප්‍රේම මෙහෙ කරනවා. ප්‍රතිඋපකාරය හොයන්නේ බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්නේ නැතුව මොකද ආගන්තුකෙක්නේ එයායේ හම්බ වෙයිද නැද්ද ඒද දන්නේ නැහැ කිසිවක් බලාපොරොත්තු නොවි දිය යුතු දේ දෙන්න කල යුතු දේ කරන්න අත්හරින්න ඕනේ දේ අත්හරින්න මේ ආගන්තුක දර්ශනය දවෙනවා ඒ වගේම කිසි දෙයක් බරක් කරගන්න නැතුව හැබැයි වගකීම අකුරට නූලට දෙකට ඉටු කරන්න. වගකීම් පැහැරලා ඉන්න නෙවෙයි. හරියට වගකීම්. ඒකට ආයේ වැඩි කරන්න ලැබෙන එකක් නැති වෙයි. ආයි තියනවා කියලා අපි දන්නවා නම් හෙටත් ඇවිල්ලා පුළුවන් අනිද්දාත් පුළුවන් එහෙම නැති අද ඉන්නේ කළා දාලා ඒකේ අඩුවක් තියෙනවා නම් හෙට ඇවිල්ලා හදන්න පුළුවන් වැරද්දක් තියෙනවා නම් අනිත් දෙවිල නිවැරදි කරන්න පුළුවන්. එහෙමනේ හිතන්නේ. නමුත් එහෙම අවස්ථාවක් ලැබෙයිද නැද්ද දන්නේ නැත්නම් වගකීම අද පුළුවන් උපරිමයෙන් හරියට කරගන්න. හැම දෙයක්ම අපිට ආගන්තුකයි අපි මේ ජීවිතයට ආගන්තුකයි හුස්ම නැතුව බැරි දෙයක් නැතුව බැරි දෙයක් හැබැයි අපි එහෙම හිතන්නේ නැතුව බැරි දේවල් මොනවද නැතුව බැරි අය කවුද කියලා අපෙන් ඇහුවොත් අපි හුස්ම ගැන කියන්නේම නැහැ. හුස්ම කියන්නේ බොහෝ දේ දිනා මොදල් වලින් පටන් ගන්න නිරෝගිකම සෞඛ්‍ය යායෝ මිත්‍රයෝ නෑදෑයෝ දරුවන් අනුබුරන් කෙවල් දොරවල් වාහන මේ ඔක්කොම දිනා හුස්ම කියන්නේ හැබැයි ඔක්කොම නැතුව ඉන්න පුළුවන් හුස්ම නැතුව නම් ඉන්න බෑ හුස්ම නැහැ ඒ නැතුව බැරි හුස්ම අමුත් එක් වගේ ඇවි අමුත් එක් වගේ යනවා. නිහඬ වෙනවා කියලා කෑ ගහලා අනබෙර ගහලා මං එනවා. මාව පිළිගන්න මං නැතුව ඔයාට ඉන්න බෑ. කවුරු නැතුව ඉන්න පුළුවන් වුණත් ඔයාට මම නැතුව ඉන්න බෑ. නෑ එහෙම කයිවාරු ගන්න මමත්වය අහංකාරකම කුස්මට නෑ. ඒ තමා සරලම නිහතමානීකම නැතුවම බැරි දේ හරිම නිහතමානී. අත්‍යවශ්‍ය දේ නිහතමානී. ඕන නැති දේවල් තමයි අහතන. ඒ තමන්ගේ තමන් අනවශ්‍ය දේ අනවශ්‍ය බව වහගන්න මහා අවශ්‍යතාවයක් අරයක් තියෙනවා කියලා පෙන්වන්නේ පෙන්වන්නේ අහංකාරකම. මේ ඇත්තටම වටිනවා නම් අහංකාර වෙන්නේ හරිම ජීවිතම. ඒතර උස්ම නිහතමානී. එයා නිහඬ වෙනවා. එයා දන්නවා එයා නැතුව අපිට මොනවත් කරන්න බෑ. කිසිම දෙයක් කරන්න බෑ. භාවනා විතරක් නෙමෙයි ජීවිතේ මොනවත් කරන්න බෑ. අපිට ඉස්සරහට ලොකු බලාපොරොත්තු ලැයිස්තුවක් ඇති. ලක්ක ලැයිස්තුවක්. හැබැයි ඒකම එක ඉලක්කයකටවත් අපිට යන්න බෑ. උස්ම නැතිව. ඉතින් බඳු අත්‍යවශ්‍ය හුස්ම කොහොම නිහඬ වෙරි කලීතු දේ උපරිම වශයෙන් ඉටකොට නිහඬව යනවා. ශාස්ත්‍රණ කරන්නේ මං ආවා එන්න ආපු වෙලාව මෙන්න මං කරපු වැඩ. කිසිම බලාපොරොත්තු වෙන්නේ නිහඬ වෙරි කලීතු දේ උපරිමයෙන් කොට නිහඬව යනවා. මේ නැතුවම බැරි දේත් ආගන්තුකේ. ත්‍රාණි දේවල් ගැන කියලා වැඩක් නැහැ. මේ ආනාපාන සති භාවනාවෙන් අපි ඉගෙන ගන්න එක පාඩමක් තමයි මේ ආගන්තුක ස්වභාවය. මොනවද ආගන්තුක නොවන්නේ? මොනම දෙයක්වත් කවුරු හරි මුණ ගැහිලා තියෙනවද මේ ආගන්තුක ස්වභාවයට වෙනස් කායික වේදනාව ලොකු සතුට ලොකු දුක තරහ ආදරය මේ ඕන නැහැකීම ඕනේ මාත්‍රීම එනවා ඉන්නවා යනවා ආයෙ ඉන්න පුළුවන් මේ. මේ ආගන්තුක ස්වභාවය ආයෙත් කාලයක් ගිහිල්ලා එනවා ඉන්නවා යනවා. එක්තරා කාලෙක එක රජ කෙනෙක් පුරුද්දට සතියකට දවසක් විතර ඒ පාරිකීය උද්‍යානයට යනවා. ප්‍රතිමාලිකාවේ ඉඳලා අපේ පිටේ. ඒ යනකොට දැක්ක කෙනෙක් ගාන්කයට එළමිනියවතාවේ වාඩි වෙලා ඉන්නවා. නැතිරට නැතිලා බැලුවා කවදාවත් දැක්කේ නැති දෙයක්. යාරීම නිශ්චලව ගහ වගේම ඉන්නවා. ඒකත් බල්ලා රජතුමා ඒ හිතේ සටහන් කරගෙන උද්‍යානයට ගිහිල්ලා ආපහු ආවා. ඊළඟ සතියේ උද්‍යානයට යනකොට ඒත් අතන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේක නිතර නිතර රජතුමා දකින්න ලැබුණා මේ දර්ශනය රජතුමාගේ හිතේ කාමදන හිත ආකර්ෂණය කළා. මේ දවසක් රජතුමාට හිතන කතා කරන්න මොකද හරියම ප්‍රසන්නයි. ඒ කිසි දෙයක් කතා නොකර ගේ නිහඬ වැස්වාගෙන වාඩි වෙලා හිටියට මේ ලොකු දෙයක් කතා කරනවා වගේ බැබලෙන ස්වභාවයක්. මේ රජතුමා අවශ්‍යයි පිටින් බහැල ඇවිල්ලා කිව්ව මම තමයි මේ රජතුමා. ඔබ කවුද? මම යෝගියෙක්. කොහේ ඉඳලා දාවේ කොහෙද ඔබේ පදිංචිය මම මෙහෙම ආපු තැනක් නෑ මට පදිංචියට තැනක් නෑ මම මෙතන තමයි ඉන්නේ මේ වෙලාවේ මෙතන ඔබේ කියලා මොනවද තියෙන්නේ තියෙන කිසි දෙයක් නෑ පේනවද ඉතින් මෙතන මේ ගහවත් මගේ නෙමෙයි මම මේක කලින් මේ ගහ තිබ්බා මම ගියාට පස්සේ ඒ දැන් එහෙම කිව්වා රජතුමාට මේ යෝගීතුමා ගැන ලොකු ප්‍රසාදයක් ඇති වුණා කොච්චර සරලද මට තියෙන බර මට තියෙන ආතතිය නෑ හරි පැහැලි වෙන්නේ මේ වගේ කෙනෙක් රජමාලිගාවක් තියාගන්න පුළුවන් නම් ලොකු ආශනාවක් මට ලොකු ආශිර්වාදයක් කියලා රජතුමා හැරීමක් කළා ඉන්න තැනකුත් නැත්තම් මම කැමති මේ රජමාලිගාවට එන්න පරිදි වෙන්න කියලා ආරාධනා කරා දැන් මේ ආරාධනා කරන ගමන්ම රජතුමාගේ තවත් සිතිවිල්ලක් ආවා මම මෙයා ගැන හරියට දන්නේ නැහැ. මේ පිටින්නේ පේන කියපු ටිකයි පේන ටිකයි. මම කොයි වගේ කෙනෙක්ද කියලා මම දන්නේ මම මේ දෙකත් දාගන්න යන්නේ. තේ සිතිවිල්ල ආවම රජතුමාට එතන මෙයා මේ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා නම් මොනවද? මේ රජතුමාගේ පුදුමයට වගේ නෑ ආකි. දැන් දීප වචනයක් අස්කර ගන්න බැහැ විශේෂයෙන් හරි කෙනෙකුට. ස්ථිර වචනේ රජුගේ කරන්නේ ආමානිකේ. ඊට පස්සේ රජමාණික ආවේ හොඳ කාමරය දුන්නා. දැන් රජමාණික ආවිල්ලා රාජ භෝජන අනුභව කරමින් හොඳ ඇඳුම් අඳින රාජ වස්ත්‍ර ඒවා අඳින්න ඉන්නවා. ඉතින් මේ ටිකක් තියෙනවා රජුගේ මෙහා දිහා බලාගෙන ඉඳලා ඉතල මම රැවටුණා නේද මේ මිනිස්සට. නෑටි මගේ වෙනසක් නෑනේ. මං කනේවා මියක් කරා. මං වගේ හොඳට ඇඳගෙන ඉන්න හොඳ සයිනික ඉදිය ගන්නවා. මෙයා මේ මාව රැවට්ටුවනේ බොරුවක් කියලා. මේ සිතිවිලි රජුරට හරියට වද දෙන්න පටන් ගත්තා. නිින්ද යන්නේ නැහැ. අර බලාපොරොත්තු වූ ආශිර්වාදය නෙමෙයි රජුරට දැන් වදයක්. මේ දවසක් මේ වදේ ඉවසන්න බැරි රජතුමා ගිහිල්ලා නැහැ. ඔයාගේ මගේ වෙනස මොකක්ද? මං කන්නේ යමු එයත් කනවා. මම අද විදිහට වත් සම්දිලා මං ඉන්න විදිහට මාලිගාවේ වත් තියෙනවා. මේ මොකක්ද අපි දෙන්නගේ වෙනස? කරාද මම ඔයාලට එන්න කිව්වා. එතන මේ ප්‍රශ්නේ අහුවාම එතන කිව්වා ඒකට උත්තරයක් ඕන නම් මෙතන නෙමෙයි උත්තරේ දෙන්න සුසු තැන. අපි ටිකක් එහාට යමු. එතන තා කියලා කොහොමත් මේව යවා ගන්න ඕනේ ඉතින් එළියදී. ඉතින් දෙන්නම සෑහෙන දුරක් ගියා. මෙයා සෑහෙන රජ රාජධානියේ සීමාවටම එක ගියා. ඒ සීමාවටම ගිහිල්ලා මෙයාටම යනවා. දැන් මම යනවා. නැතිවෙන්න දැන් මොකද වෙනස මොකද ඒක කියන්නේ නෙක්ක ඒක තමයි වෙනස ඔබේ මගේ වෙනස ඒකයි මට යන්න පුළුවන් ඔබට පුළුවන් ද යන්න දැන් මම යනවා එන්න පුළුවන් ද මේ රාජධානියේ නැතිව බෑ මට මේ වගකීම් තියෙනවා මෙහෙම තියෙනවා මාලිගාව තියෙනවා ඒක තමයි වෙනස මම කොතන හිටියා එතන නොඉන්නවා වගේ තමයි ඉන්නේ හැබැයි ඔබ දැන් ඉන්නේ මාලිගාවේ නෙමෙයි මෙතන හැබැයි ඔබ තාමත් ඉන්නේ මාලිගාව ඇතුලේ ඔබ නොසිටියත් ඉන්නවා වගේ මම හිටියත් නොසිටියා වගේ. මේ කිව්වම අයිතිවන්ට ආපහු ලොකු ගෞරවයක් ඇවිල්ලා වැඳලා කිව්ව ආපහු යම් මාලිකාවට. එතකොට මේ යෝගී තුමා කියනවා ඔය හිත මම හොඳට අඳුනනවා. දැන් මේ වචනෙට පැහැදිලා මාව එක් කරන් ගියාට ආයෙ දවසකින් දෙකකින් ඉතින් මේ ආපහු මාව රැක්කවනේ. මේ තමයි යන්න. අපේ හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් ඔබ දිනුවා වෙනවා. ඉන්න නොඉන්නවා වගේ යන්න බලාගෙන ඉන්න. මේ කාරණේ කියනකොට අපි එකපාරට මරණයට මේක සම්බන්ධ කරනවා. මේ ආවේ යන්නට ඇවිදින්න ඔබස් බැරිය. කොයි වෙලේ යන්න වෙයිද? මෙන්න කියනකොට මේ මරණයට කියලා. මරණය කියන්නේ ඇත්තටම යෑමක්ද කියලා මෙනෙහි කරලා බලන්න වටිනවා. මරණය යෑමක්ද? ඒමක්ද? සිටීමක්ද? අභාව ප්‍රාප්ත නාම මරණයට පත් නාම කලුවේ කළා විවිධ ශෝක ප්‍රකාශ මන්න දැන්නීම් බැලරීම ගන්නවනේ ඒක එකක් තමයි සමහර විට මේ අඩු අයකින් එහෙම මැරුණාම අකලට නිලින වූ අකලට නිලින වූ ඒ නිලින කියන්නේ පරුණා කියන අර්ථය පරුණා කියන එක මේ මරණයට අපි පාවිච්චි කරන එක වචනයක් තමයි මිලින වෙනවා, මිලාන වෙනවා, පර වෙනවා. හැබැයි මේක දැනගෙනද අපි පාවිච්චි කරන්නේ. මේක ඇත්තන්ද? ඒ කියන්නේ පිපිලා හිටිය කෙනෙක්. මෙයා හිටියේ පිපිලා. විකසිත වෙලා. හැබැයි දැන් මිලාන වුණා, මැල වුණා, පර වුණා. ඇත්තටම එබැවින්ම විකසිතව හිටියනම් මරණයට බෑ පර කරන්න. මිහිල වෙන්න. ඒ නිසා ධහම අපිට ඉලක්කයක් දෙනවා විකසිත වෙන්න කියලා. එහෙම ඉලක්කයක් දෙන්න අවශ්‍ය නැහැ. ජීවිතය කියන්නේ කොහොමත් විකසිත වෙච්ච දෙයක් නම් මරණය කියන්නේ පරවීම නම් අමුතුවෙන් ධර්ම අපිට කියන්න අවශ්‍ය නැහැ විකසිත වෙන්න කියලා. මේ ජීවත් වෙනවා කියන්නේ විකසිත වෙන්නවා කියන එක නෙමෙයි. විකසිත වීම ඊට වඩා බොහෝම වෙනස් කතන්දරයක්. දැන් භාවනාවෙන් අපිට ලැබෙන අපි බලාපොරොත්තු වෙන බොහෝ දේ තියෙනවානේ. කායික නිරෝගීතාවය අපි හොයනවා භාවනා කරලා මතක ශක්තිය වැඩි කරගන්න ධාරණ ශක්තිය, අවධානය, අවබෝධය, වින්දනය ආවේග පාලනය කිරීම ඒ ඒ සියල්ලම භාවනාවෙන් ලැබෙනවා. ඒ එකට භාවනා කරත් ඔය කියපු බොහොම ඉක්මනට ඔය ලබා ගන්න පුළුවන් කිසියම් මට්ටමකට. හැබැයි ධහම ධහම අපිට දෙන ඉලක්ක ඕවා නෙමෙයි. දහම දෙන්නේ ප්‍රබුද්ධත්වයටපත් වෙන්න කියන ඉලක්කය පිබිදෙන්න විකසිත වෙන්න බුද්ධය කියන වචනේට තේරුම් දෙකක් තියෙනවා එකක් තමයි විකසිත වීම ප්‍රබුද්ධත්වය පිපීම කියන අර්ථය ඊළඟ අර්ථය තමයි අවදි වීම එතන අපි අවදි වෙලාද අපි විකසිත වෙලා. ඉතින් මරණයට අපි කියනවා නම් මැලුණා, මිලාන වුණා, සදාකාලික නිින්දට කියලා. ඒ කියන්නේ අපි මෙච්චර කල් ඇහැරගෙන හිටියේ. අවදියේ හිටියේ. ඒ මැරුණාට පස්සේ තමයි නිින්දට ගියේ. ධර්ම කියනවා මේ ඇහැරගෙන ඉන්නවා කියලා හිතාගෙන හිටියට ඉන්නේ නිින්දක. ඔය නොවේ සැප අවදි වීම සැබෑ පිබිදීම සැබෑ ප්‍රබුද්ධත්වය සිහින දකින ජීවිතයක මොනවාද වීමක් සිහින කියන්නේ ඉලක්කවලටම නෙමෙයි දැන් ඊනයක් තියෙනවා හැබෑ කරගන්න කියලා කියන්නේ ඒක වෙන මාර්ගකින් ඒ කියන්නේ ඉලක්කයක් තිබෙනවා බලාපොරොත්තුවක් තිබෙනවා ඒ නොවේ සිහින දකිනවා කියන්නේ විවිධ ආවේග ඇවි අපිට සිහින පෙන්වනවා. එක එක ආවේග ඇවි බලන්න බය ආවහම මොනම දෙයකට හරි කාට හරි බයක් ආවහම ඒ බය මොන මොන විදිහේ හීන හදලා අපිට පෙන්වනවා ඔයාට මෙහෙම වෙයි හරි එහෙම වෙයි මෙයා මෙහෙම කරයි මේ දෙලේ මැරෙන්න පුළුවන් මේ කියන්නේ ඔක්කොම ඇත්ත. බය වුණාම මේ ඔක්කොම ඇත්ත. බය වුණාම හිතන දේවල් බලන ඔක්කොම ඇත්ත. ඒ බිය අපිව සිහිනයක් ඇතුළට එක්ක යනවා. කලවරේ හීනයක් ඇතුළට බය කරන් ගිහින් අපිව එක එක ඒවා පෙන්නනවා. යක්කු පෙන්නනවා, හොරු පෙන්නනවා, වංචාකාරයෝ පෙන්නනවා, වංක මිනිස්සු පෙන්නනවා. විස බීජ පෙන්නනවා. හොරාඳුරු පෙන්නනවා. ඉතින් පෙන්නේ ඔක්කොම ඇත්ත. ඒ බොරුයි කියලා හිතන්න හැකියාවක් නැහැ. නින්දේ හැකියාවක් නැහැනේ හිතන්න අපිට. ඊන එකදී. හිතන්න හැකියාව නැහැ. ඊනේ නැත්තම්. ඒ නිසා තමයි ඊනෙන් අපි කෑ ගන්න. ඊනෙන් අඬන්නේ. ඊනෙන් දුවන්නේ. ඊයෙන් පැනගන්නේ, ගහගන්නේ. ඊයෙන් සතුටු වෙන්නේ. කුමක් නිසාද? ඊනේ ඇත්ත නිසා. ඒ ප්‍රශ්න කරන්න මේක ඇත්තක්ද බොරුවක්ද? ඒ ප්‍රශ්න කරන හැකියාව නිදාගත්තාම නෑ. නිදාගෙන ඉන්න කෙනාට ඒ හැකියාව නෑ. හැබැයි ඉතින් අපි හැරගෙන ඉන්නකොට වාද කරනවා ප්‍රශ්න කරනවා විද්‍යාත්මක හේතු ආනවා මොන සූත්‍රයේද ඔක තියෙන්නේ කියලා ආනවා දාර්ශනික පසුබිම ආනවා ඒ ඔක්කොම ආනවා වෙලින්දට ගියාට පස්සේ දාර්ශනික පසුබිම් ආන්නේ නැහැ විද්‍යාත්මක සාධක ආන්නේ නැහැ සූත්‍රයේ මොන සූත්‍රයේද තියෙන්නේ කියලා ආන්නේ නැහැ මොනවත් නැහැ කියන කියන හැම එකක්ම පිළිගන්නවා සැම හීනකම හැම පුංචි සිදුවීමක් නැත්ත. බොළඳයි හීන කියන්නේ හරි බොළඳ. වෙන්න බැරි දේවල්. හීන ඇතුලේ පුදුම විදියට චරිත මාරු වෙනවා. හැබැයි හැම දෙයක්ම අපි පිළිගන්නවා. බලන්න අපි කොච්චර බොළඳ තැනකට වැටෙනවද නිින්දේදී. ඒ තමා

හීනා ගහන. හීනෙන් හීනෙට අදහනවා. ඒ හීනෙන් හීනෙට යන ගමනකට තමයි ජීවිතය කියන්නේ. හීනෙන් හීනෙකට. දැන් බය ඇවිල්ලා හීනයක් වෙන්නලා බය කරලා නූල් බැඳලා එයා යනවා. ගියාට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා එයාට ඕනේ වෙනම හීනයක් වෙනවා. ඊළඟට තරහ ඇවිල්ලා එයා ලොකු ඊනයක් වෙනවා. ඒ ඊනේ ඇත්ත. ඒ ඊන පෙන්න ගහත් යනවා. තවත් කෙනෙක් කියලා තව ඊනයක් පෙන්න. මේ දකින දකින ඊනේ විශ්වාස කරගෙන අදාගෙන ඊනේ ඊනේට ඊනේ ඊනේට සංක්‍රමණය වෙන ගමනකට තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. අපි අවදි වෙලා නැහැ පිපිදිලා නැහැ ප්‍රබුද්ධත්වයටපත් වෙලා නැහැ එතකොට අවදි නොවුණු කෙනෙක් තමයි මැරෙන්නේ ඒ නිසා අවසාන නිින්ද නැත්තම් සදාකාලික නිින්ද කියලා කියන්න බෑ කොහොමවත් නිදාගෙන හිටිය කෙනෙක් තමයි මේ මැරිලා තියෙන්නේ අවදි වෙන්නේ ඒ ඉලක්කයක් ධර්ම දෙන ප්‍රබුද්ධත්වයටපත් වෙන්න පිබිදෙන්න ප්‍රශ්න කරන්න ප්‍රශ්න කරන්න තමන්ගේම සිතවිලි ගැන ප්‍රශ්න අහන්න හිතනදී තමන්ට හිතනදී මට හිතලා කියලා විශ්වාස කරන්නේ නැතුව හරියට හරි කියලා අදහන්නේ නැතුව ප්‍රශ්න කරන්න ඇඟීම් වලින් ප්‍රශ්න අහන්න තරහෙන් අහන්න ප්‍රශ්නයක්. අපි අනිත් අය කියන තරහ ගියාම ප්‍රශ්න අහන්නේ නෑ මේ තරහ. දිහා බලාගෙන එයාගෙන් ප්‍රශ්න අහන්න. ඇයි ඔහොම කරන්නේ කියලා? එහෙම අහන්න පුළුවන් කිසියම් අවදිමත් බවක් තියෙනවා නම් පමණයි. ඉතින් මේ සිහිය ඒ අවදිමත් බව අප තුළ ඇති කරන අපව අවදි කරන අපි නිදාගෙන හිටියත් හුස්ම ඇවිත් යනවා. හැබැයි අපි දන්නේ දන්නවා කියන්නේ අපි ඇහැරලා ඉන්නවා. අවදි වෙන්න. එතකොට මේ ධහමේ ඉලක්කය ඒ ප්‍රබුද්ධත්වයේ ඊළඟ අර්ථය තමයි පිපීම, සුපිපීම, විකසිත වීම. පොහොට්ටුවක් විදිහට තමයි අපි ඉන්නේ. පිපිලා නැහැ, විකසිත වෙලා නැහැ, හැකිලිලා, ඉර වෙලා. එනේන සිතවිල්ලෙන් අපි හිර වෙනවා. එනේන හැඟීමෙන් අපි හිර වෙනවා. අතර මේ පොහොට්ටුවක් තමයි දවසක නැරෙන්නේ. ඒකට කියන්න බෑ මිලාන වුණා කියලා, මිලින වුණා කියලා. පිපුරු නැති පොහොට්ටුවක් කට බෑ මැලෙන්න. පරවෙන්න බෑ. ඒක කොහොමත් පිපිලා නැහැ. කොහොමත් පළවෙච්ච දෙයක්. ජීවත් වෙන්නේ මරුණා වගේ නම් මරණය ගැන කතා කළාම වැඩක් නෑ. මරුණා වගේ ජීවත් වෙනවා වෙනකොට මොනවද වෙන්නේ දන්නේ නැතුව ජීවත් වෙනවා වෙනකොට දැනුවත් වෙන්න. ඒ තමයි විකසිත වීමේ තිබෙන අරුමය. දැනුවත් මේ විකසිත වීම කියන්නේ දෙයක් නොවේ දෙයක් නෙවෙයි කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි විකසිත වීම කොහෙද තියෙන්නේ ඒක මුල් වල තියෙනවද? ගහේ මැද තියෙනවද? අග තියෙනවද? ඉරේ එන එකක්ද? පොළවේ එන එකක්ද? උලගින් ජලයෙන් නෑ. කොහේවත් නෑ. එතනත් නෑ, අතනත් නෑ, මෙතනත් නෑ. නෑ. හැබැයි සිදුවීම බොහොම ලස්සන සිදුවීම. මරක් දිහා බලාගෙන ඉන්න ඒ ගැන භාවනා කරන්න. ඔය දහමේ අවසාන නිස්සාව අවසාන ඉලක්කය සංකේතමත් කරනවා නෙළුම්මලි. ඒ බුද්ධත්වයේ පවා සංකේතමත් කරලා තියෙන නෙළුම්මලි ධම්මපදයේ ධම්මපදයේ පමණක් නෙවෙයි බොහෝ තැන්. පිපුණු සුපිපුණු පද්මයක්. ඒ පිපුණු මලක් දිහා බලාගෙන භාවනා කරන්න. අපි බලන්නේ ලස්සනයි. අපි බලන්නේ හැරේ වටිනාකම විඳින්නේ සුවඳ ස්පර්ශ කරන්නේ මට සිලිට බව අපිට එච්චරයි මලක් කියන්නේ නෑ අහගෙන ඉන්න ඒ විකසිත භවයේ ගීතයට සවන් දෙන්න හැම පිපුණු මලක්ම ප්‍රබුද්ධත්වයේ ගීතය ගායනා කරනවා නිශ්ශබ්දව ඉතින් අපි නිහඬ වුණු මට්ටමට තමයි අපිට විකසිත භවයේ ගැයීම ඇසෙන්නේ. අපිට මනස දැක්කාම ඇහෙන්නේ කඩාගෙන කඩාගෙන වාසිකට දාන්න කොණ්ඩේ ගහගන්න බන්දේසිය තියන්න පළඳ ගන්න ඒ වගේ කතන්දර ටිකන්නේ අපිට ඇහෙන්නේ හැබැයි කිසිම මලක් ඕවා කියන්නේ නැහැ මේ නොකියන එකක් අපිට ඇහෙන්නේ අපිට ඇහෙන්නේ අපිට හිතෙන දේ. දැන් මේක තමයි නිදාගත්ත කෙනෙක්ගේ ස්වභාවය. විකසිත වෙලා නැති නිසා මේ අනු කියනවා කියලා එයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා අපිට ඇහෙන්නේ අපිට හිතෙන දේ. එයා එහෙම කියලා නැහැ. රුසියාවේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් හිටියා ගුරුජීත් කියලා. ගුරුජීත් මෙයා බොහොම තද තද ගුරුවරයෙක්. ඒ ගැන්වීම් කිරීම තරණයි. ඉතින් සාකච්ඡාවකදී එන ඒ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් මෙහෙම කතාවක් කිව්වොත් එහම අර පොතේ මෙහෙම තිබුණා. නැත්නම් අරයා මෙහෙම කිව්වොත් කියනකොටම ගුරුජි ඔහෙම කියන්න එපා. ඒ පොතේ එහෙම තිබ්බා කියන්න එපා. ඒ පොතේ තිබුණු දේ මට තේරුනේ මෙහෙමයි. අර දේශකයා කිව්වේ මට වැටහුනේ මෙහෙමයි. මෙතුමා කාටවත් කියන්න දෙන්නේ අර පුතේ මෙහෙම තිබ්බාරය මෙහෙම කිව්වා කියලා. කියනකොටම සරකල්ල නවත්තා. මේ සරකලන්න ඕනේ නැත්තේ කියන එක වෙනම කන්නේ කැදයි මෙතුමා මේ එන්නන් හදන දේ හරිම වටිනවා. අපි කන් දෙකට ඇහෙන්නේ අපි අහන්න කැමති දේ. අපි අහන්න බලාගෙන ඉන්න දේ. අපි බැනුම් අහන්න කැමති නම් අපිට බැනුම් ඇහෙනවා. මේකේ විදිහට නැත්නම් කවුද බැනුම් අහන්න කැමති කියලා. එහෙම ආශාවන් ඉතේ තියෙන මේ ආශාව කියන එකේ ස්වභාවයේ තේරුම් ගන්න දෙයක් නෑ. මෙයා තරම් වෙස්මාරු කරන තවත් කෙනෙක් නෑ. හොඳ අපි හොඳ ආන්න කැමති ඒ වේසේ ඉන්නවා ඒ හොඳ ඇහෙන්නේ නැත්නම් ඊළඟට බැඳුනා හඳාසයි. විවේචනාන්දදී කවුරුත් විවේචනය කරේ නැත්නම් ප්‍රශ්නයක් ඇයි දුකයි. ඒ කවුරුත් බැන්නේ නැත්තේ. ඇයි න්යාද මට බැන්නේ නැත්තේ. විවේචනයක් කරේ නැත්තේ. ඔයාලේ අහන්නද මං කීප ගාන්නේ මේ දෙටි. ආශාව අපිව ඒ අන්තයෙන් මේ අන්තයට තල්ලු කරනවා. අපිට ඇහෙන්නේ අපි අහන්න කැමති දේ අපිට පේන්නේ අපි දකින්න කැමති දේ තියෙන දේ නෙවෙයි තියෙන දේ නෙවෙයි ආශාව විසින් මෝහණය කරනු ලැබූ මනසකට ඇත්ත පේන්නේ ඒ ආශාවට ඕනේ දේ තමයි පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ අපි කිව්වට මේ ඇස් දෙකෙන් දැක්කා කියලා. මගේ කන් දෙකෙන් ඇහුනේ. අපි හිතන එක ඇත්ත කියලා. ඉතින් ඇත්තටම කන් දෙකට එන එකක් ඇහුණාද? එහෙම නැත්නම් හිත එහෙම සද්දයක් ඇහුණා කියලා අපිට කියනවද? කිසිම මලක් කියන්නේ මාව කඩා ගන්න. මා වාගේ විඳහ ගන්න. මට ඕනේ වාගේ ලෝදී. වාගේ සාක්කුවේ ගහලායි. පාය දෙන මනස වෙන ඒව කියන්නේ ඒ නොකියන ඒවා අපිට හිතිලා අපි කරාට ඒ ඔක්කොම පැත්තකට දාලා පිපුණු මල කියන ඒ විකසිත භවයේ කතන්දරයට සමන් දෙන්නේ මට පිපෙන්න පුළුවන් නම් හිතක් පපුවක් නැති මට පිපෙන්න පුළුවන් නම් හිතක් පපුවක් තියෙන ඔබට පිපෙන්න බැරි ඇයි මේ ප්‍රශ්නේ තමයි පිපුණු හැම මනක්ම විකසිත වුණු හැම කුසුමක්ම අපෙන් අහන්නේ අපි ඒකට හම් කන්දනවට වැඩිය ඒවා හිතනවට වැඩිය හරි ලේසි අරක මංකොල්ල කාගෙන කඩාගෙන උදුරගෙන తాවකාලික ප්‍රයෝජනයක් ගන්න එක. ඔබ තුල හිර වෙලා තියෙන ඒ පොහොට්ටුවට පිපෙන්න දෙන්න. මේ හැම පිපුණු මලක්ම අපෙන් බොහෝම ආදරයෙන් කරුණාවෙන් අහනවා පොරොට්ටුවක් විදිහට හිටියා ඇති නේද? ඔය හොඳටම ඇති නේද පොරොට්ටුවක් විදිහට හිටියා සිතිවිලි වල හිර වෙලා ආවේග වල හිර වෙලා ලස්සන අංගගෙන සෞන්දර්යයේ අංගගෙන සුවඳ අංගගෙන ඒක සිතිවිල්ලෙන් එළියට. හරියට කටුව කඩාගෙන එළියට එන පැටියෙක් වගේ එළියට එන්න. සිතිවිල්ල පුපුරවාගෙන. හැඟීම් ආවේගයේ වටේ. ඒ ආවේගය අල්ලගෙන අපි අපි වටේ කටුවක් හදාගෙන ඒක ඇතුළට වෙලා ඉන්න. මම ඉන්නේ තරහින්. මම ඉන්නේ දුකේ. මම ඉන්නේ කෝපේ, සැකේ, පාළුවේ, තනිකමේ මේ මොකක් කරේ සිටිවිල්ලක් හැඟීමක් අල්ලගෙන අපි කරන්නේ කටුවක් හදා ගන්නවා, කෝෂයක් හදා ගන්නවා, බිත්ති හතරක් හදාගෙන, හිර කූඩුවක් හදාගෙන ඒක ඇතුළට වෙලා සුසුම් හෙලෙන්න ඉන්නවා. කෝපේට බෑ ඔබව සිරකරුවෙක් කරන්න. කාටවත් බෑ. අපිම ඉරකරුවෙක් වුණොත් නිසා. මේක අපි කරගන්න දෙයක්. අපි හිම කරගෙන අපි බයිනවා. කෙලෙස් වලට බයිනවා. ඉතින් භාවනාව අපිට කියනවා හදාගන්න එපා. හදාගන්න එපා. කටුවක්. කෝෂයක්. හෝ සිරමැදිරියක්. සිතිවිලි වලින්. ආවේග වලින් හදාගන්න එපා. මොකද මේවා ඇවිත් යන අය ආගන්තුකයන්. ඇවිල්ලා යන්න දෙන්න. ඉර වෙන්න එපා ආගන්තුකෙක් ඇතුලේ. කිසිම ආගන්තුකෙක් ඇතුලේ ඉර වෙන්න එපා. ආගන්තුකෙකුට ඉඩ දෙන්න එපා. ඔබව පොහොට්ටුවක් කරලා පොහොට්ටුවක් විදිහට ඔබේ සුවඳ ඔබේ ආධ්‍යාත්මික සුගන්ධය ඔබේ ආධ්‍යාත්මික සුරූපී බව ඔබේ ආධ්‍යාත්මික සුන්දරත්වය වහලදාන්න හංගලදාන්න කිසිම සිටිවිල්ලකට කිසිම ආවේගයකට ඉඩ දෙන්න එපා ඒව ඇවිත් යන්නේ ඒව දිහා බලන් ආගන්තුකයන් දිහා බලන විදිහට සිතිවිලි සහ හැඟීම් ඇවිත් පෙන්නන හීන වලට රැවටෙන්න එපා. ඇත්ත වගේ කියන දේවල් ඇත්තම වගේ කියන්නේ තරහවම හිතෙන දේ අපිට ඇත්තම වගේ. ආයනත් ජීවිතේට කතා කරන්නේ. ඕනෙත් නැහැ එහෙම කියනවා. හිතනවා විතර නෙමෙයි කියනවා. හැබැයි ඇත්ත නෙමෙයි. එහෙම දවසක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න පුළුවන්. කෝපේ නිසා ඊට වැඩිය ඊට වඩා විනාශ කරපු අය විනාශයන් කළ අය පසුතැවිලි පසුතැවිල්ල විතරයි ඉතිරි කරන්නේ ආවේගය පසුතැවිල්ලේ ඉතිරකාරී ඒ පිටින් බෑ පසුතැවිල්ලත් එක්ක ඉන්නකොට දහම අවසාන නිස්සාරට ඉලක්කයට පාවිච්චි කරන තවත් වචනයක් තමයි නිවීම නිවීම පිපිදීම විකසිත වීම ප්‍රබුද්ධත්වය බුද්ධත්වය වගේම නිපාන නිපාන නිවීම නිපාන කිව්වහම නිවන කිව්වහම අදහස් වෙන්නේ නැහැ තැනක් ගැන කොහේවත් තියෙන දෙයක් ගැන ඒ කොහේවත් නැහැ නිර්වාණ රාජ්‍යය කියලා එහෙම එකක් නැහැ ස්වර්ග රාජ්‍යයක් තියෙන්න පුළුවන් මේ නිර්වාණ රාජ්‍යයක් නැහැ ඒ කොහේවත් නැහැ මක්නිසා දෙයක් නොවන නිසා නිබ්බාන නිවීම සිදුවීම සාක්‍රියාව නිවීම ඉතින් ධාම කියන්නේ නිවෙන්න නිවෙන්න. දැන් මේ නිවීම කියන එකත් අපි මරණයට පාවිච්චි කරනවා. නිවි කියන්නේ. ඒ පහන නිවි ගියා කියලා කවුරුහරි මරුණාම එහෙමත් ඒක ඇත්ත නෙමෙයි මරණයට කියන්න බෑ නිවුණා කියලා. අපි දැනුවත් වෙන්නට ඕනේ අපි මොන වගේ ගින්නකද ඉන්නේ කියලා. බාහිර වශයෙන් බැලුවාම ගිනි පේනවා අපිට ආර්ථික ගින්න, වගකීම් ගින්න, ලෙඩ රෝග ගින්න, රටේ තියෙන ගිනි මේ ඔක්කොම පේනවා. ලිපේ තියෙන ගිනි ඔක්කොම පේනවා. ඒවට ඒවටත් පිච්චෙනවා. ඒව ගැන පිච්චි පිච්චි ඉන්නවා. ඉපේ ගින්නටත් පිච්චෙනවා ආර්ථික ගින්නටත් පිච්චෙනවා පවුලේ ගිනි වලටත් පිච්චෙනවා රටේ තියෙන ගිනි වලටත් මේවටත් අපි පිච්චිලිච්ච ඉන්නේ ඒකම ඇතුළෙනුත් අපි පිච්චෙනවා මේ කිසිම ගින්නක් නැති වුණත් අපි ඇතුළෙන් පිච්චි පිච්චි හැම අත්දැකීමක් එක්කම අපි මහා ගින්නක් මොලව ගන්නවා කෙලෙස් ගින්නක් හැම අත්දැකීමකදීම මොලව ගන්න. ලොකු හෝ පුංචි ගින්න. ඇහෙන දෙයක් අල්ලගෙන අපි ගිහි තියාගන්නවා. පේන දෙයක් අල්ලගෙන ගිහි තියාගන්නවා. ඒක ආශාවෙන් ගිහි තියාගන්නවා. එහෙම නැත්නම් රුස්නාභවෙන් ගිහි තියාගන්නවා. ප්‍රසාදයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ මොකකින් හරි මේ ගිහි තියාගන්නේ ඒ පේන දෙයට, ඇහෙන දෙයට නෙවෙයි අපිටමයි. දැක්ක කෙනාටයි ගිනිම තියාගන්නේ. දුටු කෙනාට, ඇසූ කෙනාට. අපි අපිටමයි මේ ගිනි තියාගන්නේ. අපි පිච්චෙනවා. අපිම අවුලගත්ත ගින්නට අපිම පිච්චි පිච්චි අපි කියනවා අරය මාව පුච්චනවා. මෙයා කියපු වචනේ මා පිච්චිලා ගියා, ගාලා පිච්චිලා ගියා. නෑ කිසිම වචනයකට බෑ අපි පුච්චන්නේ. කවුරු කියන වචනයකට හරි කොච්චර ළඟින් ඉන්න කෙනෙක් හරි තියෙන මොනම වචනයකටවත් අපි පුච්චන්න බෑ. කනට ඇහෙන වචනයකට බෑ අපි පුච්චන්න. හැබැයි අපි කරන්නේ ඒ වචනය කනට එනකොට අපි මෙහෙන් ඇවිලෙන්න ඕනේවා තියාගෙන ඉන්නේ. ඒව එතෙන්ට එකතු කරනවා. එකතු කරපු ගමන් ඉතින් අර වචනේ පුපුරලා යනවා. අතීතයෙන් අපි පිච්චෙනවා අනාගතයෙන් පිච්චෙනවා වර්තමානයෙන් පිච්චෙනවා පිච්චෙන්නද අපි ඉපදුනේ පිච්චි පිච්චි ජීවත් වෙන්නද අපි ඉපදුනේ මේකටද ජීවිතය කියන්නේ මේකටද ජීවත් වීම කියන්නේ අපි සාධාරණීකරණය කරනවා ඇති ආ මේක තමයි ජීවිතය ඇති උපන් දුක් විඳින්න වෙනවා ලෝකේ ඇති මේක තමයි දුක දුක සාධාරණීකරණය කරගන්න එපා. දුක් විඳීමට සමාවට හේතු, නිදහසට හේතු කියන්න එපා. ඒව අහන්න කෙනෙකුත් නැහැ. කවුරුත් අහන්න ලෑස්ති නැහැ අපේ දුකට නිදහසට හේතු. කිව්වා කියලා වැඩකුත් නැහැ. එනිසා දුක තියෙන්නේ ඒ දුක් ඉන්න තියෙන්නේ නිදාසට හේතු කිය කිය සමාවට හේතු කිය කිය මේක තමයි හැටි කිය කිය පිච්චි පිච්චි ඉඳ නෙමෙයි නිවා ගන්න නිවා ගන්න නිවෙන්න පුළුවන් ඇවිලෙන්න පුළුවන් නම් ඇවිල වෙන්න බැරි ලේසිම දේ නිවෙන එකනේ ඇවිලෙන එක නෙමෙයි අවුලව ගන්න හරි අමාරුයි ඉන්න විපක් අවුලව ගන්න ලේසි නෑ අපි කොහේ ගියත් අවුලවන්න ඕනේ දේවල් අරගෙන යන්නේ. අඩු වැඩි ටික අරගෙන යන්නේ. කොහේ ගියත් මේ මොනවද ගෙනිනව පේන්නේ නැති වෙන්න පුළුවන් අත් දෙකේ සාක්කුවේ ඔළුව උඩේ දෙකේ හැදයි. ඇතුලෙන් අපි ගෙනියනවා. ගිනි මොලවන්නට අවශ්‍ය දේ. ඒකට නැකතක් නැහැ. නැකත් බල බල නෙමෙයි ගිනි කෙලස් දින්න අපි අවුලව ගන්නෙ. තැනක් නොතැනක් බලලා නෙමෙයි, දිශාවක් බලලා නෙමෙයි, වර එක අජාන් ශාහාඳුරන් වහන්සේ තායිලන්තයේ වැඩ සිටියේ මහරහතන් වහන්සේ මක්ඛ්‍යා බෝධිනික විශ්වාස කරන පෞගිය සේවසේ වැඩ සිටි. ඒ උන්වහන්සේගේ මේ බාපුන් ආරාමෙට හැමදේම සිය ගානක් සමහර දාස් ගානක් පිරිසෙනව සාකච්ඡා කරන්න බණ අහන්න නාසයට වඳින්න පුදන්. නාසයේ පෑන් දෙකක් විතර මේ එන ඇයට කතා කරනවා, කමටහන් දෙනවා, උපදෙස් දෙනවා, බණ කියනවා. ප්‍රශ්න වලට උත්තර දෙනවා. ලොකු පිරිසක්. මේක දැක්සක් මේන මණ්ඩපේ සම්සභා මණ්ඩපේ මෙහි ධර්ම දේශනා සාකච්ඡා යන අතරේ මේ පිරිස මැද හිටිය කෙනෙක් ඒ පැත්ත මේ පැත්තට උන්වහන්සේ දිහා බලනවා හැම එක විදිහට බලන් ඉන්නේ නැහැ මේ දැන් අනිත් ඇයට ඉර වෙලා ඉන්නේ ඒ අය අතරින් ඔළුව දඩා එහාට බලනවා මෙහාට බලනවා උන්වහන්සේ දිහා ආන් ඉන්නවට වැඩියි අදන් සාහඳුරු සාමාන්‍ය බොහොම ක්‍රියාශීලී චරිතයක් ස්වාමීන් වහන්සේ අධ්‍යක්ෂකව කතා කරනවා අංගචලයේ. මේන් ටික කරනකොට අයත් චාන්දරු මේක දැකලා ඇහුවා මොකද කරන්නේ? ඔය එන්නේ එබීපී මොකද කරන්නේ? එතකොට ඉතින් යා ටික බයෙන් වැළපෙන කියලා මම උපහාසයේ අත් දෙක දිහා බලන්නේ. ඒ අත් දෙක දිහා ඒ මොකද? මම මේ ඒ අල්ලබල්ල ශාස්ත්‍රය කියන කෙනෙක්. හස්තරේ සංසාරපස්සේ මට වාසිකෙන අහන්න ලැබුණා. බන්ති මහරහතන් වහන්සේ නමක් කියලා. ඉතින් මම හරි කැමති මහරහතන් වහන්සේ කෙනෙක්ගේ රේඛා සටහන් බලන්න. මට ඒක කවදාවත් හම්බ වෙලා නැහැ. ආධ්‍යාත්මික වශයෙන් උසස් සත්‍ය අවබෝධය ලැබුව හෝ ඊට කිට්ටු කෙනෙක්ගේ අත්‍යේකා කොහොමද කියලා. ඒකයි මම මේ වහන්සේට මෙයාට අත කරනකොට එයාට ඉදිරියට බැලුවේ කියලා සමාවෙන්න. ඒතරයි දැන් ඡාන්දරෝ මෙහෙම අත් දෙකම දික් කළා ඕම් බලාගන්න කියලා පෙන්නනවා. ඉතින් යාම අත් දෙකම දිහා බලාගෙන ඉඳලා හරි පුදුමයි කිව්වා. ඇයි පුදුමයි කියන්නේ මේ අත් ඔල රේඛා සටහනන ඔබ වහන්සේලම ලොකු තරහක් තියෙනවා. එහෙනම් කොහොම ආන්දරෝ ඉනාමකක් කිව්වා ඔය නැති හැබැයි මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. ලොකු තරහක් ඇති හැබැයි ඒකම පාවිච්චි කරන්නේ. අපේ වෙනස අපි ඒක පාවිච්චි කරනවා. ඒ ගෑස් ලිප්පල පත් වෙන කොටසක් තියෙනවනේ අපි ගිනි කුරක් ගහලා පත්තු කරන්න ඕනේ. එතනම ගිනි ගලක් තියෙනවා. ඒකෙන් පුලිඟක් එනවා, ස්පාක් වෙනවා, නැත්නම් ඉදිරියේ ඒ කුලිඟට ගෑස් ආවහම පත් වෙනවා. ඉතින් අර කුලිඟ නිසා තමයි පත් වෙන්නේ. අපි එහෙම හිතන්නේ. හැබැයි ඒක නිසා නෙමෙයි පත් වෙන්නේ මේ ගෑස් තියෙන නිසා. මේ ටැංකිය හිස්නා පත් වෙන්නේ නැහැ. කොච්චර ගිනි කුපුරු ආවත් පත් වෙන්නේ නැහැ. හැබැයි අපි යන්නේ නැතන ගෑස් ටැංකිය හරියට. ලොකු ගෑස් ටැංකියක් අපි යන්නේ නැතන අරන් යනවා. ඉතින් ඒ දෙලිල්ල අර ඇහෙන වචනයක් ඇති. ඒ වචනේ ඇති අවුල ගන්න. පේන කුල්චි දෙයක් ඇති අවුල ගන්න. අවුලගෙන දවස් ගණන් දවස් ගණන් අපි අපිට ගිහි තියාගෙන අපි අපිව පුච්ච ගන්න. කියපු කෙනාට මතකත් ඥායම් බෙලහුවෝ තේන් කිව්වද? ඔය ගණන් ගන්න එපා. හැබැයි අපි ඒක ලකුවට ගණන් අරගෙන මතක් වෙන මතක් වෙන වෙලාවේ ආය ආය ගෑස් අරගෙන අපි පුච්චගන්න. ආශාවක් ඒ වගේ පේන දේ හරි ලස්සන ආකර්ශනීයයි සුන්දරයි දෙකම කරුයි කඩවස්සම් මේ මොකක් හරි කියලා. ඇතුලේ තියෙන ආශාවේ ගෑස් වලින් මේක පුච්චගන්න. ඉතින් අපි පිච්චෙනවා. ඒ රූපේ ඉවරයි දැන්. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒක ආගන්තුකෙක් වගේ ඇවිල්ලා ගිහිල්ලා. මේ ගැන අවදිමත් වෙන්න මේ මෙහෙම නෙවෙයිද වෙන්නේ කියලා බලන්න. හොඳට බලන්න. භාවනාව අපිට කියනවා මේක දිහා බලන්න. අපි අපිට ගිහි තියා ගන්න හැටි අපිම දකින්න ඕනේ. අපි දැක්කේ නැත්තම් අපිට බෑ නිවා ගන්න. අපිට නිවා ගන්න ඕනේ කමකුත් නෑ. අපි දැක්කේ නැත්තම්. හැම මොහොතකම හැම අත්දැකීමකදීම හැම සිදුවීමකදීම ඕනෑම තැනකදී ඕනෑම කෙනෙකු සමග සහ ඕනෑම අභියෝගයක් ඉදිරියේ අපිට තෝරා ගැනීමක් තිබෙනවා. ඇවිලෙනවද, නිවෙනවද? ඕනෑම අභියෝගයකදී, ඕනෑම තැනකදී, ඕනෑම කෙනෙකු සමග කුමන හෝ සිදුවීමක කුමන හෝ අත්දැකීමක අපිට තියෙනවා තෝරා ගැනීම. නිවෙනවද පිච්චෙනවද? මේ තෝරා ගැනීමක් තිබෙන බව දැනගන්න ලැබෙන එකම ලකෝ ජයග්‍රහණයක් අපි හිතන අපිට තේරීමක් නෑ අපිට තෝරා ගන්න බෑ පිච්චෙන එකමයි වෙන්නේ අපිට බෑ. පොට්ටුවක් පිටියට ඉන්න වෙනවා අපිට හැමදේම අපිට තේරීමක් තියෙනවා පිපෙනවද පොට්ටුවක් පිටියට දිගටම ඉන්නවද කොහේරියාකට අපි මොනවද ගෙනියන්නේ කියලා බලනවා ලෑස්තියක් හදාගෙන ඒව දාගත්තද මේව ගත්තද සාක්කුව බලනවා, බෑග් එක දිහා බලනවා, අත් දෙකේ බලනවා ඔක්කොම. ඒ අතර බලන්න මම ගිහි කියන්න ඕනේ දේවල් අරන් යනවා කියලා. ගිහි කියන්න. ඒ යන තැනත් ගිහි තියනවා, මාත් ගිහි තියාගෙන. ඒව කියලා යන්නේ. අපි දන්නවා ලෝකේ පළවෙනි ගිනි නිවන හමුදාව ඇදෙත්තු හම්බුනේ. පළවෙනි දිවි වන හමුදාව හැදුවේ බුද්ධ ශාසනය. ඒකේ මේ මෙලිනවන බටයක් තමයි අපි බෞද්ධයෝ කියනවා නම් අපි බුද්ධ ශ්‍රාවකයන් කියනවා නම් අපිට වෙන තෝරා ගැනීමක් නැහැ. අපි විනිවිදන බටේක් වෙන්න ඕනේ බෞද්ධයෙක්. අපි අපේ ඉන්න නිවා ගන්න හැටි දැනගන්න ඕනේ. අපි අපිට කිලි කියන්නේ නැතුව ඉන්න හැටි දැනගන්න ඕනේ. ඒ වගේම තව කෙනෙක්ගේ ගින්නක් ඉදිරියේ මොනම හරි හේතුවකට තව කෙනෙක් ඇවිදිනකොට ඒකට අපි පිටුරු වෙනවා වෙනුවට සිතිල් ජලය වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඇවිලෙන, දැවෙන, තැවෙන හදවතකට පෙට්‍රල් වෙනවා වෙනුවට සිතිල් පැන් වෙන්න පුළුවන් නම්, දිය වෙන්න පුළුවන් නම් ඊට වඩා ඊට වඩා සමාජ සත්කාරයක් සමාජ සේවයක් පරාර්ථ චර්යාව බෝධිසත්ව චර්යාවක් තියෙනවා මේ සියල්ලටම තමා භාවනාව කියන්නේ භාවනා කරනවා කියන්නේ නිවෙන එක. තමන්ව නිවා ගන්න එක. තමන්ව මොනගින්නෙන් ඇවිලෙනවද හොයාගෙන නිවා ගන්න එක. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ චර්යාව ඒ සමාජ සත්කාරය ගැන කරන ප්‍රකාශය පරිනිප්පුතෝ සෝ භගවා පරිනිපාය ධම්මං තේසේසි පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම සඳහා අනිත්‍යයේ පිරිනිවීම සඳහා ධර්මයේ දේශනා කළා පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිපාය ධම්මං තේසේසි දැන් පිරිනිවන් පෑම කියවහම අපි ආයේ මරණයට තමයි යන්නේ. පිරිනිවන් පානවා කියන්නේ. නෑ ධර්මයට අනුව පිරිනිවීම කියන්නේ සම්පූර්ණයෙන්ම නිවෙනවා. මේ නිවන් දැකීමද කියන වචනයක්. මේ පිරිනිවීම සිද්ධ වෙන්නේ නිවන් දකිනකොට, රහත් වෙනකොට. මැරෙනකොට නෙවෙයි. සම්පූර්ණයෙන්ම නිවුණා වූ භාග්‍යවතුන් වහන්සේ අනිත්‍යයේ නිවීම පිණිස ධර්මයේ දේශනා කළා. අනිත්‍යව සම්පූර්ණයෙන්ම නිවන්න බණ කියවා. ඒකට යමක් ධර්මයක්ද නැද්ද? අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ධර්මය? විවිධ අර්ථකථනත් එක්ක ධර්මයේ ගැන සැක සංකා වාද විවාද මේ තමයි ධර්මය. තමනුත් නිවිලා කියන කෙනත් නිවිලා සම්පූර්ණයෙන්ම අහන අයගේ සිත් නිවන්නට නිවෙන්නට නම් යමක් කියන්නේ ඒ කියන දෙයින් අහන අය ශ්‍රාවකීන්ගේ හිත් හදවත් නිවෙනවා නම් අන්න ඒකට තමයි ධර්මය කියන්නේ මොනම ගින්නක්වත් එල්ලෙන්න බෑ ධර්ම දේශනාවකි. මොනම ගින්නක්වත්. සියලු ගිනි එකයි පරිණිම්බුතෝ කියන්නේ. සම්පූර්ණේ පරිපූර්ණ වශයෙන්ම නිවෙන්න. ඒ තමා තව කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග නිවෙන්න. නිවෙන්න උදව්වක්. ඇවිලෙන්න උදව් කරන ලෝකයක නිවෙන්න උදව් වෙනවා. ඇවිලෙන්නට, පිච්චෙන්නට, දැවෙන්නට සහ තැවෙන්නට පිදුරු මිටි ගණන් සපේන ලෝකයක නිවෙන්නට පුංචි දියවිලුවක් වෙන්න. ඒ මහා පිනක්. මහා පිනක් මහා කුසලයක්. තමනුත් නිවිලා තවත් කෙනෙකුට නිවෙන්න උපකාරයක් වෙනවා. ඒක තමයි භාවනාව කියන්නේ. හැම දිනාටම දෙවන් සරණයි.